ඒ සූත්‍රයට නම හැටියට දක්වලා තියෙන්නේ ලිච්ඡවි රාජ සූත්‍රය. ලෞතර බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න කාලේ වෙච්ච එක්තරා සිද්ධියක්. මුල් කරගෙනයි මේ ධර්මයේ දේශනා කළේ. වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට එක්තරා දවසක පෙරවරුවේ සිවුරු හැඳ පෙරවාගෙන පින්ඩපාත වඩිනවා. පින්ඩපාතෙත් අරගෙන බුදුහාමුදුරුව නැවත කූටාගාර ශාලාවට වැඩි වැඩම කළේ නැහැ. ඒ ළඟපාත තියෙන වනල හැබකට වැඩම කළා. ඒක හඳුන්වන්නේ මහා වනය කියලා. මොකද බුදුහාමුදුරුව හරියට පරිසරයට ආදරය කරපු කෙනෙක්. බලන්න බුද්ධ චරිතයේ වැදගත්මයි සම්මත සියලුම දේවල් සිද්ධ වුණේ මේ ගෙවල් ඇතුලේ නෙවෙයි. නැත්තම් ආරාම පන්සල් තුල නෙවෙයි. වහන්සේ ඉපදුනේ ගහක් යට බුද්ධත්වයේ ලැබුවේ ගහක් යට දුෂ්කරක්‍රියා කළේ ගහක් යට පළවෙනි ධර්ම දේශනාව කළේ ගහක් යට පිරිනිවන් පෑවෙත් ගහක් යට ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ නිතරම විවේකය ගත කරන්න කැමැතිම වෙච්ච තැන තමයි බාහිර පරිසරය වනගොමු එහෙම නැත්නම් ලඳු කැල ඒ වගේ තැන්. සංඝයා අතර යම් යම් ප්‍රශ්න ගැටලු ඇතිවෙච්ච වෙලාවල් වල අවවාද කරන ඒවා පිළිගත්තේ නැත්නම් ඒ අයගෙන් විත්ත වෙලා ඒක නෑත් වෙලා වැඩම කළ ඉක්වහටද වනන්තරවලට. තමන්ගේ ශ්‍රාවක සංඝ රත්නයටත් බුදුහාමුදුරෝ දේශනා කළේ මුල් කාලේ ඒ ස්වාභාවික පරිසරය තුල තියෙන තැන් ස්ථාන තමයි ආරාම හැටියට තෝරගන්නේ. අරණ්‍ය, රුක්ක මූල, ශුන්‍යාගාර වගේ දේවල් තමයි. කිසිවෙකුට හානියක් නොවි නිදහසේ Tamange පවිවේක සුවය සලසා ගන්න පුළුවන් ස්ථාන හැකියි. එනිසා බුදුහාමුදුරෝ දානෙත් තරම් විශාලා මහනුවර අර මහවණේ ඇතුළට වැඩම කරලා ගහක් යට වැඩ ඉඳගෙන දාන ටික වැළඳුවා. වළඳලා ඒ සියලු ආහාර කෙස නිම කරලා එතනම බුදුහාමුදුරුවෝ ටික වෙලාවක් විවේක සුවයෙන් වැඩ ඉන්නවා. ඔය වෙලාවේ ලිච්ඡවි රාජවංශික කුමාරවරු ටික. يعني ලිච්ඡවි රාජධානිය කියන්නේ එදා ඉන්දියාවේ තිබුණු බොහොම සෞභාග්‍යමත් වගේම ප්‍රබල රාජ්‍යයක්. ඒක එක් රජ කෙනෙක් නෙවෙයි රජවරු විශාල පිරිසක් හිටියා. සමූහ ආණ්ඩුවක් හැටියට පාලනය වුණා. එතකොට ඒ රජවරුන්ගේ පුත් කුමාරවරු පිරිසක් ආවා මේ වනාන්තරයට. ආවේ මොකටද? හොඳ දෙයකට නෙමෙයි, දඩයම පිණිස. ඒ ආවි දුනු හියවරු ආදියත් තරම් දඩ බල්ලන් එක්ක. ඇවිදින් මේ වනාන්තරයේ ඇවිදගෙන යනකොට අර ගහමුල වැඩ ඉන්න ලෞතුරා බුදුහාමුදුරුව දැක්කා. දැක්කට පස්සේ මොකද කරන්නේ? ඒ රාජකුමාරවරු අතේ තිබුණු දුනුහියවරු ඔක්කොම පැත්තකට වීසි කරලා අර දඩබල්ලනුත් පළවා හැරලා කොහොම සාන්ත දාන්ත යහපත් තරුණ දරුවෝ වගේ ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා. වැඳලා එකත් පසක ඉඳගත්තා දෑඟිලි පියාගෙන නලලට බුදුහාමුදුරුව දිහා බලාගෙන වැඳගෙන. දැන් එහෙම වැඳගෙන ඉන්නකොට ලිච්ඡවි රජ කෙනෙක්. ඒ කියන්නේ ලිච්ඡවි රාජවංශයේ අර මම කිව්වේ රජවරු විශාල පිරිසක් ඉන්නවා. එයින් එක රජ කෙනෙක් තමයි මහානාම කියන රජු. මේ මහානාම රජුරුවත් ආවා අර වනාන්තරයට ඒ දහවල් ආහාරයෙන් පස්සේ අපි කියන්නේ ජංගා විහරණයට. ඒ කියන්නේ විවේකය බලාපොරොත්තුෙන් ඇවිදගෙන යනවා. ඔහු ඇවිදගෙන යනකොට අර මහවණී ගහක් මුල වැඩ ඉන්න ලෝතුරා බුදුහාමුදුරන්ට වැඳගෙන ඉන්න පිට්ඨවි රාජවංශික කුමාරවරු ටික දැක්කා. දැකලා ඔහුට පුදුමයක් ඇති වුණා. ඔහුගේ කටින් පිට වුණා වචන දෙකක් ඒ තමයි අහෝ පුදුමයක් අහෝ පුදුමය කියලා. දැන් අපිත් ඔය සමහරු පුදුම සහගත දේවල් දැක්කහම එම කියනවා. අදනම් බස්නාහිරින් ඉරපාය ඒ වගේ. ඒ පාර ලෝතුරා බුදුහාමුදුරුවෝ කැඳවලා අහනව මහානාම රජුරුවන්ගෙන් මේ කුමාරවරු දැකලා ඇයි ඔබ අහෝ පුදුමයකි කියලා කෑ ගැහුවේ. ඒ පාර මහානාම රජුරුවෝ කියනෝස් භාග්‍යවතුන් වහන්සේ මේ කුමාරවරු වැඳගෙන ඉන්නව දැක්කහම මට මහ පුදුමයක් ඇති වුණා. ඇයි ඒ පුදුම මේ අය තරම් හොඳ හැසිරීම් රටා තියන අය නෙවෙයි. එන රාජමදිය සහ ධනය නිසා මේ අය හරි සෙල්ලක්කාර කෙලිලෝ ජීවිත ගත කරන්නේ. විනය නීතිය කියන එක තුට්ටුවකටවත් මායිම් කරන්නේ. මෙයාගේ කටින් පිට වෙන වචනත් ඒ තරම් හොඳේව නෙවෙයි බොහෝ තැන්වලදී. මෙයා හිතන හැටිත් හොඳ නෑ කරන ක්‍රියාවලුත් හරිම නරකයි. ඒ කියන්නේ නරකයි අවකල් ක්‍රියාවන් වැඩිපුර කරන්නේ. එහෙම කියලා කියන ඕන්නම් බුදුහාඳුනේ මේ අයගේ තරම දැනගන්න මං මේ අය කරන වැඩ දෙක තුනක් කියන්න කියලා එකක් කියනවා මේ අය මහාන බමුණන් උදෙසා අනිත් මිනිස්සු ශ්‍රද්ධාවෙන් පිළියෙල කරගත්ත දානේ අරගෙන යනකොට මග රැකලා ඉඳලා ඒවා උදුරගෙන කනවා. දැන් හිතන්න වෙන කාගේවත් නෙමෙයි මහාන බමුණන් සඳහා ගෙනියන දේවල් උදුරගෙන කන්නේ. ඒ කියන්නේ නරකකම නරකම වැඩක්. ඒ විතරක් නෙවෙයි පාරවල් වල යනකොට තරුණ කුමාරිකාව එහෙම යනකොට හරියට උසුළු විසුළු කරනවා. නිකන් අදත් ඉන්න ඔය සමාජයේ ඒ වගේම තමයි. කොච්චරද කියනවනම් මේ අයගේ දඩබ්බර වැඩ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ කුමාරිකාව යනකොට පාරේ පස්සෙන් ගිහිල්ලා ඒ අයගේ පිටුපසට අනිනව කකුලෙන් ඇදගෙන වැටෙන්නේ. හිතන්න බලන්න කොයිතරම් විහිළුවක් තහලුවක් කටින් කරනවා වගේ නෙමෙයි. කායික හිංසන කරනවා. තරුණ කුමාරිකාවන්ට විතරක් නෙමෙයි වැඩිමහලු කාන්තාවෝ. ඒ කියන්නේ කුලවතියන් යනකොට වුණත් එහෙම තමයි. ඒ අයටත් නොඑක් විදි ආගම් තීත්සම් කරනවා. ඉතින් එහෙම පිරිසක් භාග්‍යවතුන් වහන්සේ ඔබ ළඟ ඇවිල්ලා මේ විදිහට වැඳගෙන ඉන්නව දැක්කහම මේක පුදුමයක් නෙවෙයි. ඒකයි මං කිව්වේ අහෝ පුදුමයේ අහෝ පුදුමයේ කියලා. මේ සියලු කාරණා අහගෙන ඉඳලා ලෞතුරා බුදුහාමුදුර ප්‍රකාශ කරනවා මා නම මේ ලෝකයේ සමහර අය පිරිහෙනවා තමයි. මනුෂ්‍යාත්මය ලැබලා. හැබැයි නොපිරිහි ඉන්නට පුළුවන්කම තියෙන කාරණා පහක් තියෙනවා යම් කෙනෙක් ඒවා හරියට ඉස්ත කළොත් ඒ පුද්ගලයෝ සමාජයේ අපවාදයට ලක් වෙන්නෙත් නැහැ පිරෙහෙන්නෙත් නැහැ කියලා. මොනවද කියපු කාරණා? පළවෙනි එක තමයි ධාර්මිකව උපයා සපයා ගන්නා ධනෙන් තමන්ගේ මව්පියන් නිසලස පෝෂණය කරනවද? එවැනි දරුවන් සමාජයේ පිරීමට ලක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ හැටියට දේශනා කළේ ධාර්මික උපයාසපයා ගන්නා ධනෙන් Tamange අඹදරුවන් හොඳින් පෝෂණය කරන යම් ස්වාමියෙක් පිය කෙනෙක් වේද ඒ ඇත්තොත් පිරෙන්නේ නැහැ. තුන්වෙනි කාරණේ හැටියට දේශනා කළේ ධාර්මික උපයාසපයා ගත්ත ධනෙන් Tamanගේ ගුරුවරුන් හා නෑසියන් උදෙසා කළ යුතු යුතුයකම් ඉටු කරනවද අප උපකාර සත්කාර කරනවද ඒ ඇත්තොත් පිරෙන්නේ නැහැ. හතරවෙනි කාරණේ හැටියට දේශනා කළේ Taman ධාර්මික උපයාසපයා ගන්න ධනෙන් යම් කෙනෙක් මියගිය ඥාතීන්ට පින් කරලා පින් අනුමෝදන් කරනවද ඒ ඇත්තොත් පිරිහෙන්නේ නැහැ. පස්වෙනි නොපිරිහෙන කාරණේ හැටියට දේශනා කළේ පින්නතුනි තමන් මහන්සියෙන් උපයා සපයාගත් ධනෙන් මහාන බමුණන් උදෙසා කැපසරු දම් ආදිය ලබ දෙන මේ පිළිනමනවද පරිත්‍යාග කරනවද අන්න ඒ ඇත්තොත් පිරිහෙන්නේ නැහැ. එතකොට නොපිරිහෙන කාරණා හතරක් දේශනා කළා. කාරණා පහක් දේශනා කළා. ධාර්මික උපයන ධනෙන් දන් දෙන, ධාර්මික උපයන ධනෙන් අම්මා තාත්තා පෝෂණය කරන, ධාර්මික උපයන ධනෙන් තමන්ගේ අමුදරුවෝ පෝෂණය කරන, ඒ වගේම තමන්ගේ ගුරුවරු සහ වැඩිහිටියන්ට ගරු කරන, ඒත් එක්කම ධාර්මික උපයන ධනෙන් මියගිය ඥාතීන් උදෙසා පින් පමුණුවන අය පිරිහෙන්නේ නැහැ කියනවා. ඇයි පින්වතුනි ලෞතුරා බුදුහාමුදුරුවෝ එහෙම නොපිරිහෙන කාරණා හැටියට ওই ටික දේශනා කළේ? දැන් බලන්න ඔය කාරණා එකකට හෝ අනිවාර්යෙන් පහටම අයිති වෙනවා සමාජයේ ජීවත් වෙන ඕනම කෙනෙක්. මේ ලෝකේ දරුවෙක් හැටියට ඉපදුනොත් අනිවාර්යෙන් ඒ දරුවට අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවනේ. ඒකට මේ මව්පියන්ට හරියට නිසි පරිදි අප උපස්ථාන කරන්න ඕන හැදෙන යහපත් කියන්නේ නොපිරිහෙන දරුවෙක් නම්. දැන් බලන්න සමාජයේ ඇතැම් විට ධනය තිබියදි පිරිහිච්ච පුද්ගලයෝ. දැන් මා මෙතන අදහස් කරන්නේ ධනයෙන්ම පමණක් පිරිහීම නෙවෙයි. බුදුහාමුදුර අදහස් කළේ ඒක. මොකද්ද? ගුණයෙන් පිරිහෙන අය ඉන්නේ. දැන් බලන්න සමහර උදවිය ධනයෙන් බොහෝම ආඩ්‍ය ජීවිත ගත කරන. ඒ කියන්නේ ඕන තරම් සල්ලි කියනවා. හැබැයි එහෙම සල්ලි තියෙන ඒ පුජ්‍යලයන්ගේ අම්මලා තාත්තලා අන්ත දුක්ඛිත ජීවිත ගත කරනවා. දැන් පහුගිය කාලේ ඔබ මාධ්‍යවලින්ම අහන්න දකින්න ඇති ඔන්න ඔය නුගේගොඩ පැත්තේ එක්තරා මුදල් වංචා කරපු පුජ්‍යලෙක් හැබැයි කෝටිපතියෙක් විදියට හැසුරුවා. ඕන තරම් ඔහුට සල්ලි තිබුණා සමාජ ශාලාවලට ගිහිල්ලා එක රාත්‍රියට ලක්ෂ නෙවෙයි කෝටි ගණන් වියදම් කළා. එහෙම සල්ලි නාස්ති කරපු ඒ පුජ්‍යලයේගේ අම්මා කොහෙද ඉන්නේ? මේ වැල්ලම් පිටිය ප්‍රදේශේ ලෑලි ගහපු යන්තම් අටවගත්ත මඩුවක් වගේ ගියේ. අර කෝටි ගණන් වියහිදම් කරලා විනාශ කරන වෙලාවේ අඩු ගානේ ඒ පුජ්‍යලයට තමන්ගේ අම්මට ඉන්න ගඩොලින් ගේ කෑල්ලක් හදලා දෙන්න තිබුණා නම් හදලා දීලා තිබුණා නම් එතනවත් සැනසීමක් තියෙනවනේ. එහෙමවත් සැනසීමක් ළඟා කරගත්තේ නැහැ. අවසානයේ ਉਹ නීතිය රැහැනට අහු වෙලා මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ හිටගෙදර දුක් විඳිනවා. එතකොට පින්නතුනි සමාජයේ පිරිහෙන චරිතවල ස්වභාවය බලන්න. සමහර දරුවෝ ඉන්නව ගෙවල් වල අම්මා තාත්තා පියාගෙන එයට සලකනවා වගේ පෙන්නනවා හැබැයි කායිකව විතරයි මානසිකව සැලකිලි නෑ මොනෝද මානසික සැලකිලි මේ මව්පියන් සතුටින් කියන්නේ දැන් බලන්න එහෙම ගෙවල් වල තාත්තා ලම්මල ඇඳු කඳුලින් ඔය අපි එක්කක් කියනවා ඉන්නවනම් තමයි හාමුදුරනේ කන්නත් හම්බ වෙනවා ඉන්නත් තැනක් තියෙනවා වැටලා ඉන්න මෙහෙත් හේතු දෙනවා තමයි හැබැයි එකම ප්‍රශ්නේ මොකක්ද දරුවෝ ආදරෙන් අපිට කතා කරන්නේ. අපි දෙයක් කිව්වට පිළිගන්නේ නැහැ. අවවාදයක් දුන්නට ඒවා තුට්ටුවකට මායි කරන්නේ. එහෙම ගෙවල් වල අම්මල තාත්තල ඇඳුම් පඳුලෙන් ඉන්නකොට හැබැයි එකක් මතක තියාගන්න ඕන එහෙම කරන දරුවෝ තරුණ. Tamanටත් ඊළඟ પરම්පරාවක් ඉන්න ඒ කියන්නේ දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ කොහොම මේව බලබල ඉන්නේ? ඒ බලබලා ඉඳලා ඒ දරුවෝ ඒව ආදර්ශයට ගන්නේ නැද්ද? ආදර්ශයට ගත්තට පස්සේ වෙන දේ තමයි අර ආච්චිට 100ට තමන්ගේ අම්මා තාත්තා සැලකූ විදිහටම තමයි තරුණ වයසට එනකොට ඒ දරුවෝ අම්මා තාත්තා එතකොට වයසයිනේ. ඒ වයස කම්මට තාත්තටත් සැලකන්නේ. ඇයි? ආදර්ශය දීලා තියෙන්නේ gederin වැරදි විදිහට. අද අපේ සමාජයේ ගොඩක් විට මේ මෞපිය භූමිකාවේ ඉන්න අම්මලා තාත්තලට මානසික සතුට නැතිවීමට ඔය අනාදර්ශී වහල් වෙලා තියෙනවා. සමහර අම්මලා තාත්තලා කියන දරුවෝ අපට ආදරෙන් කතා කරන්නේ. ඇයි? නිතරම සැරවැර වෙනවා. දැන් ඒ අහගෙන ඉන්න පුංචි දරුවෝ ඊළඟට පටන් ගන්න නැද්ද අපි කරුවෙන්න? අම්මට තාත්තට සැරවැර කරන්නේ. දැන් මහලු වෙන්න ඕනේ තරුණ වයසම අම්මලා තාත්තලා අපි එකගෙන හාමුදුරනේ දහම් පාසල්ලාවට මේ දරුව වැඩක් නෑ කතා කරන්න දන්නේ. අපටත් කතා කරන්නේ සමහරට උඹ බං කියලා. අපටත් හරි සැරෙන් වැඩි හප්පලා කතා කරන්නේ. හැබැයි ඔයාගෙන බැලුවොත් පින්නතුනි මේ ගෙවල් වල ඒ අම්මල තාත්තලා තමන්ගේ අම්මල තාත්තලට කතා කරලා තියෙන්නේ එහෙම තමයි. අන්න බලන්න පිරීම ඇස්පනා පිට සිද්ධ වෙන ආකාරය. සමහර දරුවෝ ඉන්නව ගෙවල් වල තමන් හොඳට කනව බොනවා සැප විඳිනවා. අම්මල තාත්තලට අර කුඩම්මාගේ සැලකිලි කියලා කියන්නේ. එහෙම ඕන තරම් අවස්ථා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. කෙවල් වල වෙනම තමන් කෑම හදා ගන්නවා අම්මා තාත්තට සමහරට වැඩ කරන සේවකයන්ට වෙනම හදන්නේ. ඒ අයට අර රස මසවුලු හොඳ භෝජන නෑ. ඒ ගෙවල් වලත් ඉන්න දරුවෝ බලාගෙන ඉඳලා ගන්නේ ආදර්ශ නෙවෙයි අනාදර්ශමයි. ඒ ගන්න අනාදර්ශ වලින් අවසාන ප්‍රතිඵලත් හිඳින්න වෙන්නේ කාටද? එහෙම කරන ඒ තරුණ දූපතුන්ටම තමයි. අන්න ඒ නිසා ගෙදර පරිසරය තුළ හොඳින් අම්මා තාත්තා රැකබලා ගන්න ධාර්මිකව ඒ අයට අපුපස්ථාන කරන දරුවන් නොපිරිහෙන දරුවන් හැටියට ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කළා. සාමාන්‍යයෙන් ගෙවල් වල වයසට යනකොට අම්මලා තාත්තලගේ පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙනවා. ඒ කියන්නේ සිහි කල්පනාව අඩු වෙනව සමහර විට. Taman පුරුදු පුහුණු වෙලා ආපු යම් යම් ගතිසිරිත් එකපාරට අත්හරින බැරි ගති අවස්ථා තියෙනවා. ඒ සමහර ගෙවල් වල වයසක ආච්චිලා සීයලා බුලත් ගහපනවා. ඉතින් ඔය බුලත් කියලා ටිකක් එහෙම මිදුලේ ගැහුවොත් තියෙන මල් පෝච්චයකට වැදුණු බලන්න ඕන අර ගෙදර ඉන්න අනිත් තරුණ දූපුතුන්ම තමයි සමහරට බෑනා ලේලිවරු බලන්න අර අම්මල තාත්තල කොයිතරම් නොසරුක් විදිහට කෑ ගහන බණිනවද ඒ භූමිකා වගකීම හරියට වටහාගෙන ඒ සියල්ල ඒ ඇත්තන්ගේම පිරිහීමට හේතුවක් කියන එක හොඳට මතක තියාගන්න ඕන මොකද ඊළඟ පරම්පරාවේ දරුවෝ මේව ආදර්ශයට ගන්න එක අනිවාර්යයි දෙවැනි කාරණේ හැටියට දේශනා කළේ අමුදරුවන් පෝෂණය කරන්න ඕන ස්වාමී එහෙමත් නැත්නම් පිය කෙනෙක් ධාර්මික උපයාසපේ අගත්ත දනි. කියන්නේ අධාර්මිකව උපයලා දරුවන් පෝෂණය කළාට වැඩක් නැහැ එය පිරිහෙනවා. දැන් හිතලා බලන්න සමාජයේ පින්නතුනි සමහර අය ඉන්නවනේ. උපයන තරමක් උපයන්නේ ධාර්මිකව නෙවෙයි. ඒ කියමකට කියනවා. හොඳින් හම්බ කරලා නම් අපිට කවදාවත් ගොඩ යන්න බෑ. කරන මොනවා හරි දෙයක් කරලා ඒකට වෙනවා කියනකුත් කියනවා. බල්ලෝ මරලා හරි කමන්නේ සල්ලි හොයන්න. හොයන්න පුළුවන්. සල්ලි කියන්නේ පින්නතුනි ජීවිතේ නෙවෙයි. එහෙම අය බලන්න කොච්චර මානසිකව පසුතැවෙනවද කියලා. සමහරව ජීවිතෙත් නැති කරගන්න. දැන් ඔය සමාජයේ ඉන්න ඇතම් කෝටිපතියන් යයි කියන අය. සල්ලි තියෙනවා, ගේ දොර තියෙනවා, යාන වාහන තියෙනවා. හැබැයි හිටි හිටි ගමන් ඔළුවට වෙඩි තියාගෙන වැඩ. හේතු හොයනකොට හුඟක් අය කරන්නේ මැරෙන්න හේතුවක් තිබුණේ නැහැ. මොන වයින් අඩුවක්ද? කන්න බොන්න කියලාද? යාන වාහන කියලාද? ඇත්ත. ඒ සියල්ල තිබුණට ජීවිතේ සතුට කියන්නේ පින්නතුනේ ඒක නෙවෙයි. ජීවිතේ සතුට කියන්නේ මුදල් නම් ඒ කෝටිපතියෝ අර විදියට ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්නේ සතුට වැඩි කමටද? මේ මුදලෙන් සතුට හොයන්න ගිහිල්ලා ගොඩක් දෙනාද ජීවිත අතරමං කරගෙන නැත්තම් අර වචනයක් කියනවා නන්නස්කාර කරගෙන කියන. සල්ලි පස්සෙම හඹා යනවා. උදේ පාන්දර ගෙදරින් ගිහින් රෑ 10ට 11ට එන්නේ ආයිමත් ඊළඟට පාන්දර 2ට 3ට යන්නේ දරුවෝ දකින්න නෑ දරුවොත් එක්ක දවස ගත කරන්නේ දවසක් ගත කරන්නේ නෑ කතා බහක් නෑ ගෙදර හිටියත් අහස පොළව ගැටලන්න වගේ කල්පනාව එක්ක ඔය මොකක් හරි උපකරණයක් යන්න අර පහුගිය කාලේ රූපවාහිනී මාධ්‍යවල දැක්කද වෙලඳන්නීමක් තිබුණා අර පුංචි දියණියක් ගිහිල්ලා තාත්තා වැඩ කරන කාමරේට තාත්තට කියනවා ඊළඟ ගෙදර නම් මේ වගේ කාමරයක් තියෙන්න එපා කියලා. කාමරේට සාප කරන දරුවා. ඇයි? දරුවට තාත්තත් එක්ක ගත කරන්න ළමා ජීවිතේ අත්දැකීම් බෙදා ගන්න කෙනෙක් නෑ ගෙදර. ඒ හුදකලා වෙච්ච ගෙවල් කොච්චර තියෙනවද අවසානයේ ඒ දරුවෝ ආදරය ප්‍රයාගෙන වෙන වෙන තැන්වලට ගිහිල්ලා ජීවිතේම පවා නැති කරගෙන නැද්ද? ඒ නිසා පින්නතුනි උපයා සපයා ගන්න ධනිය ධාර්මික වෙන්නම ඕන. අනිත් එක ඊගේ ප්‍රමාණිකුත් තියෙන්නේ. ලෝකයේ තියෙන තරමක් භෞතික දේවල් මේ කියන උපකරණ ඔක්කොම අපටම හදාපුව නෙවෙයි. අනුන් කරන්නන් වාලේ කරන්න ගිහිල්ලා මේ ඔක්කොම පරිහරණය කරන්න ගිහිල්ලානේ ගොඩක් අය ජීවිතේ අවුල් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔළුව කම්මලක් කරගෙන තියෙන්නේ. විය යුත්තේ ඒන් තමන්ට අත්‍යවශ්‍යම දේ කුමක්ද? ඒදී අන්න තෝරා බේරා ගන්නට. ඒකට අවශ්‍ය කරන මුදල විතරයි වැය කරන්න ඕනේ. බහුභාණ්ඩික වූ ජීවිතය භික්ෂුවක් පිරිනනවා, ගිහියක් පිරිනනවා කියලා බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. පින්නතුනි උපයන ධනය එක සතයක් පාසා Tamanට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන මරණ මංචකයේදී පවා. යම් විදියකින් ඒ උපයපු ධනෙන් දරුවන් පෝෂණය කළා නම් දරුවන්ටත් සමහර විට කියන වැරදි විදියට උපයලා දරුවන් පෝෂණය කළා නම් දරුවන්ටත් සාප වෙන්න පුළුවන්. දැන් සමාජයේ සමහරු කියනෝනේ අනුන්ට ගිනි ගෙඩි දීලා හම්බ කරපු ඔය සල්ලි වලින් දරුවන්ට කවල දරුවන්ටත් නැති ලෙඩවල් හැදී. දරුවන්ටත් සාප වෙයි කියලා. එහෙම ඕන තරම් අවස්ථාත් අපි දැකලා තියෙනවා මේ අර ගහක් ගලක් වගේ ඉන්න සමහර දරුවෝ එකපාරට ලෙඩ වෙනවා. සමහරට බිරිඳ ලෙඩෙක් වෙනවා. ඊට පස්සේ ලෙඩ හොයාගන්න බෑ. කොච්චර ප්‍රතිකර්ම කළත් සනීප වෙන්නේ අන්තිමට දුක් විඳලා විඳලා ඒ දරුවෝ මැරෙනකොට අර තාත්තලා අම්මලා ජීවත්ව ඉන්නව නොමැරි මෙරි මෙරි. ඒ කියන්නේ දරුවන් අහිමි වීමේ දුක, ධනය අහිමි වීමේ දුක කොහොමද? හුඟක් පිට සමාජයේ අද බොහෝ ආයතනවල කාර්යාලවල වැඩ කරන අය මේ ධාර්මික කියන වචනේ අර්ථයවත් වටහාගෙන නැහැ. උත්සාහ වීර්යෙන් දෑත් දෙපේ මහන්සියෙන් තමන් හරි හම්බ කරන උපයපු දෙයකින් විතරයි දරුවෝ පෝෂණය කරන්න ඕනේ. අර හොඳ කියමනක් තියෙනවා පින්නතුනි. එක පාසලක දරුවෙක් යාළුවගේ පෑන හොරකම් කරනවා. අවසානයේ ගුරුවරයා ඒ පිළිබඳව විදුහල්පතිවරයාට දැනුම් දුන්නාම මේ වැරද්ද දරුවාගේ නැවත නොවෙන්න අවවාද කරලා හදාගන්න ඕන නිසා ඒ දරුවගේ තාත්තට ඉන්න කියලා තාත්තා ඉදිරියේ දරුව ගෙන්නලා දරුවට අවවාද කරන්න ඕන නිසා ඉස්සෙල්ලා කාරණේ කිව්වා. මොකද මේ ඔබේ පුතා වෙන යාළුවෙක්ගේ පෑනක් හොරකම් කළා. ගත්කටටම තාත්තා මොකද කියලා. අයියෝ පුතේ ඇයි ඔයා මේ පෑන හොරකම් කළේ? ඔයා කිව්වනම් මම උකිස්සකින් ඔයාට පෑන් මිටියක්ම ගෙනල්ලා දෙනවා කියලා. දැන් දරුවා නම් එක පෑනයි හොරකම් කළේ. තාත්තා උකිස්සකින් පෑන් මිටියක්ම හොරකම් කරන්න හදනවා. ඉන්නතුනි අන්න අනාදර්ශයේ තියෙන එක. එනිසා දැහැමි උපයන ධනයෙන් යම් කෙනෙක් සම්බුදරුව පෝෂණය කරනවා නම් බුදුහාමුදුරු දේශනා කළා අන්න ඒ ඇත්ත දියුණු වෙනවා පිරිහෙන්නේ නැති පුද්ගලයෝ බවට පත් වෙනවා. ඊළඟට ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට දැහැමිව උපයා සපයාගත් ධනයෙන් සත්කාර කරන එක. අප උපස්ථාන කරන එක. ඒකත් නොපිරිහීමට හේතුවක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් බලන්න ගුරුවරු කියලා කියන්නේ අපේ ශ්‍රේෂ්ඨම පිරිස. දුක් කියන අකුරෙන් අදහස් කරන්නේ අන්ධකාරය රුක් කියන අකුරෙන් අදහස් කළේ පළවා. අඳුර පළවා හරින ඇත්ත. මොකක්ද අඳුර? මෝහය, මෝඩකම නැත්තම් නොදන්නාකම. නොදන්නාකම කියන අඳුර පළවා හරින උත්තම පිරිස තමයි ගුරුවරු. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයා අපේ ලෝතුරා බුදුහාමුදුරුවෝ. වහන්සේට කිව්වේ තිලෝගුරු කියලානේ. මේ තුන් ලෝකෙටම ගුරුවරයා මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කොයි ලෝකේ ප්‍රශ්නයක් ඇති වුණත් ආවේ කාගේ ළඟටද බුදුහාමුදුරුවෝ ඊළඟට උන්වහන්සේට ਸਰවඥ කියලා වචනයක් පාවිච්චි කළා ਸਰවඥ කියන්නේ සියල්ල මුළු විශ්වයේ ලෝකෙම අතඹුලක් සේ දැනගත්තා විසුන්ගේ අතීතය කියන්න පුළුවන් වර්තමානය ගැන කියන්නත් පුළුවන් අනාගතය ගැන කියන්නත් පුළුවන් ඒ විස්මිත මහා දැනුම් සම්භාරයක් තිබුණු සම්බුද්ධත්වයේ ලැබූ ලෞතර බුදුහාමුදුරුවෝ බලන්න ගුරුවරුන්ට සැලකුවනේ. උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන්න ඕන කාටද කියලා බලලා හේලවලුවේ කවුරු ගැනද? ගුරුවරු. වහන්සේ අවබෝධ කරගත්ත උත්තරීතර සම්බුද්ධත්වයට එක්ක ගත්තාම ඒ ගුරුවරු දෙන්න කවුද ආලාර කාලාම සහ උද්දකරාම පුත්තු. ඒ දෙන්නගෙන් ලබාගත්තේ බොහොම හෙටි දැනුමක්. ඒ කියන්නේ අභිඥානේ. බුද්ධත්වයේ එක ගත්තාම අභිඥාවක් කියන්නේ මහලු දෙයක් නෙවෙයි. ඒ එහෙත් ඒ සුළු දැනුම ලබා දුන්නු ගුරුවරු අමතක කළේ නැහැ. වාසි ඉස්සෙල්ල බණ කියන්න බැලුවේ දෙන්නට. නමුත් මේ දෙන්න මෙලව නැහැ. බ්‍රහ්ම ලෝකවල ඉපදෙලා තියෙන්නේ. පින්නතුනි බුදුහාමුදුරුව තිලෝගුරු වෙලත් ਸਰවඥ වෙලත් බලන්න තමන්ට ගුරුවරයෙක් තෝරගත්තද මේ මිහිපිට කිසිවෙක් නෑ උන්වහන්සේට ගුරු විය හැකි දෙව්ලොවත් නෑ බඹලොවත් නෑ ඒ නිසා මොකද කළේ වහන්සේ තමන් වහන්සේගේම ධර්මීය තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තා එහෙනම් කෙනෙක්ට ජීවිතේ කොච්චර සාර්ථකත්වය ලැබුවත් සාර්ථකත්වයටපත් උනත් ගුරුවරයෙක් ඉන්න එකේ සිටිය යුතුය කී වටිනාකම උන්වහන්සේ ලෝකයට පසක් කළානේ. ඒ ගුරුවරුන්ට ගරු කරන්න ඕන. වැඩිහිටියෝ. ඔය බටහිර ලෝකයයි පෙරදිග අපේ සංස්කෘතියයි අතර තියෙන ලොකුම වෙනස තමයි පින්නතුනේ මේ වැඩිහිටි සත්කාරය. සමාජයේ අම්මට තාත්තට අපි සලකන්නේ එක පැත්තකින් ඒ ගුණය අනිත් පැත්තෙන් වැඩිහිටිකමත් එක්කනේ. වැඩි හිටියේ දැක්කහම නැකිටලා කියලා ආචාර සමාචාර කරන එක. එතනින් ගියාම ඒ ඇයට කළ යුතුවත් පිළිවෙත් නැත්තම් වැඳුම් පිදුම් කරන එක. බලන්න ඔය අවුරුදු කාලෙට අපේ තියෙන චාරිත්‍ර පද්ධතිය වැදගත්ම දෙයක් තමයි මොකද්ද? වැඩිහිටියන් සොයා ගොස් ඇයට ආචාර සමාචාර කරලා එයාගේ ආශිර්වාද ලබා ගැනීම. අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ ඉන්න වැඩිහිටියෝ ආච්චිල සියලා නැන්දලා මාමල ඉන්න තැන්වලට යනවා. ඒකෙන් නේද අපේ ඥාතිත්වයේ යදම තව තව ශක්තිමත් වෙන්නේ. නමුත් අද සමාජයේ ගොඩාක් මේ හැදෙන પરම්පරාවේ දරුවන්ට ඥාතිවරු විතරක් නෙවෙයි ගුරුවරුත් මහා ලොකු පිරිසක් නෙවෙයි. ඥාතිවරු ගානකට ගන්නෙ නෑ. දැන් බලන්න ඔය සමහර ගෙවල් වල නෑදෑයෙක් ආවට හැදෙන දරුවෝ කාමර ඇතුළට වුණාම එළියට බහින්නේ. සමහරට අම්මා ගිහිල්ලා නොවදිනා වැඳුම් වඳිනවා ළමයා එළියට ගන්න. තාත්තගේ පැත්තේ ඥාතියෙක් පුතේ අන්න අහනවා "ඕයා කියලා පොඩ්ඩක් යන්නකෝ කතා කතා කරන්න නෑ නෑ මට ඔය නෑදෑකම් නෑ නෑ යොග් නෑ යොග්කින් වැඩක් නෑ." ඇයි මම ලොකු වුණාම රට යන්න නෙමෙයි එහෙම කියනවා. පින්නතුනි අපේ සංස්කෘතිය තුළ මේ ඥාති බැඳීම අතිශයින්ම වැදගත් වුණා. ඒ ඒ પરම්පරා ඉදිරියට පවත්වාගෙන යන්න. අන්න ඒ නිසා ඒ ඥාතීන්ගේ ගියකට දොරකට ගොඩවීම, ඒවයි යම්කිසි කටයුත්තක් කාර්යයක් වුණාම ගිහින් උපවපදව් කිරීම, එය මගකදී දුටු විට හඳන හඳුනා ගැනීම කතා බහ කිරීම, එයගේ දුක සැප විමසීම මෙව කරන්න ඕන. ඒවත් ඥාති සංග්‍රහ හැටියට තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ ඥාති සංග්‍රහ තියෙනවා මොකද්ද? මංගල සූත්‍රෙත් අගය කරලා. කෙනෙක්ගේ දියුණුවට හේතු වන පිටින්ම කිව්වොත් කෙනෙක් අපාගත නොකරන කාරණයක් හැටියට මේ ඥාති සංග්‍රහය පෙන්වනවා. එනිසා එවැනි අයත් නොපිරිහෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. හතරවෙනි පිරිස තමයි මියගිය ඥාතීන් උදෙසා පින්දීම. තමන් ධාර්මික උපයා සපයාගත් ධනෙන් මියගේ ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරනමද එහෙම කරන ඇත්තොත් පිරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයිද? ඒ ඥාතිවරු කියන්නේ කවුද ජීවත් වෙහිටි කාලය තුල අපි වෙනුවෙන් අනන්ත කැපකිරීම කරපු අය. තමලනේ ඥාතිවරු අතර අම්මා තාත්තා ඉන්න පුළුවන්. ආච්චි සීයේ ඉන්න පුළුවන්. ස්වාමිය නැත්තම් බිරිඳ ඉන්න පුළුවන්. ඒ කවුද? අනන්ත අප්‍රමාණ කායික මානසික වශයෙන් අපි වෙනුවෙන් කැපකිරීම කරපයි නේද? එවැනි අය පරලොව ජීවිතයේ යම් කිසි විදියකින් අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්නවනම් එයට ඒ පරලොව ජීවිතයේ යහපත් වේවා කියන චේතනාවෙන් පින්පෙත් අනුමෝදන් කරන් ඉන්නේ කොහොම පිළිස කවුද? අපි. අපේ ගෙවල් වල අපේ ඥාතිවරු වෙනුවෙන් පින්කම් කරලා පින් දෙන්නේ නැත්නම් අල්ලපු ගෙවල් වල වැඩේ කරයිද? ඒ නිසා අනිවාර්යයෙන්ම නෝතුරා බුදුහාමුදුරු දේශනා කළ ඒ මියගිය ඥාතිවරු සිහිපත් කරලා ඒ අය වෙනුවෙන් කල යුතු අප උපසත්කාර කරන්න ඕන. දැන් ඥාති බලි කියලා දේශනා කරනකොට තව එකක් වෙනවා පුබ්බපේත බලි කියලා. බලි කියන්නේ සංඝහ. එතකොට ඥාතීන් හැටියට ජීවත් වෙන්න ඇයට සලකනවා වගේම අර මියගිය ඥාතීන් අමතක කරන්නට හොඳ නැහැ. ඒ අය වෙනුවෙනුත් අපි දැක්විය යුතු සැලකිලි සත්කාර අඩු නැතුව දැක්විය යුතුමයි. පස්වෙනි කාරණය තමයි මහාන බමුණන් උදෙසා ධාර්මික උපයාසපයා ගත්ත යම්කිසි ධනයකින් සංග්‍රහ කරයිද නැත්නම් දන් පිළිනමයිද ඒ ඇත්තොත් පිළිහෙන්නේ නැහැ කියලා. ඒ වගේ කටයුතු වලදී බුදුහාර දේශනා කළ වැදගත්ම කාරණේ තමයි හැබැයි ධාර්මික ධනය වෙන්න ඕනේ. මේ ධාර්මිකත්වය විස්තර කරනකොට නේ කියන්නේ අර උත්හාන වීරයෙන් දෑත දෙපේ මහන්සියෙන් දහඩිය වගුරවලා උපයා සපයා ගත්ත ධනෙ. දැන් ඒකෙන් පැහැදිලි කරනවා පහසුවෙන් ධනෙ උපයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි ඒවා අයථා ක්‍රම වෙන්න පුළුවන්. ඒ අයථා ක්‍රම වලින් උපයන ධනෙන් දන් දුන්නත් නිසි ආනිසංස ලබන්න බෑ. අර සංඝහ සත්කාරාදිය කළත් ජීවත් වෙන්න ඒත් නෑ. මේ සමහරු කියන්නේ අනේ ඉතින් සලකනෝ නම් තමයි අපි දන්නෝනේ ඔය සල්ලි හම්බ කරපු හැටි. අන්න බලන්න. අන්න ඒ නිසා ඒ හැම තැනකම ධාර්මික කියන රාමුව හැඳින්වෙනවා. ධාර්මිකව ධනෙ පෙළ දන් දීපු රජ කෙනෙක් හිටිය අපේ රටේ. කවුද දන්නේ? සද්දාතිස්ස රජුගේ. යමුණු කුමාරයාගේ මල්ලි. තිස්ස නම බොහොම සද්ධා සම්පන්න නිසාම නම මුලට වැටුණ සද්ධා කියන වචනේ. සද්ධාතිස්ස රජුරෝ අනන්ත දන් වැට පැවැත්වුව තමන්ගේ රජගෙදර නගරි මාගම රාජධානි. හැබැයි එක දවසක් රජුරෝ කල්පනා කළා මම මේ දන් දෙන්නේ මම මහන්සියෙන් උපයපු ධනෙ නෙවෙයි. මගේ රටේ රටවැසියෝ දුක් විඳලා මහන්සි වෙලා හම්බ කරපු ධනය බදු හැටියට රජයට ගෙවනවා ඒ බදු මුදල් වලින් තමයි මම මේ දන් දෙන්නේ එතකොට මට මේ දානේ හරි ආනිසංසයක් ලැබෙන්නේ නෑ නේද දැන් නම් සමහරු ඉන්නේ එහෙම දන් දෙන්න ගිහිල්ලා ඒකනොත් කීයක් හරි තමන් හම්බ කරගන්න ඕනේ. ඒ කියන්නේ යටිම නිකනවා කියන්නේ. රජුරෝ කල්පනා කළා ඒ නිසා මං කරන්න ඕන මගේම දෑතින් මහන්සියෙන් හම්බ කරගත්ත ධනෙකින් දන් දෙන්න ඕන. එහෙම කල්පනා කළ රජුරෝ මොකද කළේ? රජකම බාර දුන්න මාස කීපයකට ප්‍රධාන සෙනවියට. බාර දීන රජුරෝ වෙස්වලාගෙන ගියා. කිව්වේ වනගත වෙනවා. වෙස්වලාගෙන ඈත පළාතකට ගිහිල්ලා ගොවියෙක් හැටියට කුඹුරක් ඉල්ලගෙන ඒ කුඹුරේ තමන්ම මඩ කරලා ඒ කියන්නේ කුඹුර මේ හාලා වපුරලා ඒකේ හටගත් අස්වැන්න කපලා ඒ වී ටික ගෙදරට අරගෙන ආව මේ රජුරුවන්ගේ අත්පුරාම කරගෙට ඊට පස්සේ රජුරෝ තමන්ගේ දේවියටම කිව්වා වනේ දාලා කොටන්න මේවා සහල් කරලා දෙන්න ඇය ඒවා වනේ දාලා කොටනකොට අත්පැලිලා ලියනවා ඒත් කරකට වෙන්න. ඊට පස්සේ රජුරුවෝයි දේවියයි එකතු වෙලා අර දන් තමන්ගෙම දෑතින් පිළිගන්නලා වික්ෂු මහා සංඝරත්නයට පූජා කළා. එතෙක් කරපු සියලුම මහදන් වැටබලට වඩා ආනිසංසම දානයේ හැටියට සැලකුවේ වික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා අගය කළේ දානය. ඇයි එතන උත්හාන වීරය සේදාවක් හිත් ඒ කියන්නේ දහඩිය වැහිරවීම දෑති දෙකේ මහන්සිය බාහා බල ಪರಿචිතා ධාර්මික බව ධර්මී ලබ්ධා වූ බව ඔක්කොම තිබෙනවා. ඉන්නතුනි අන්න ධාර්මිකත්වයේ කියන එක. දැන් මේව කියනකොට කෙනෙක් කල්පනා කර එහෙනම් ඔය ආණ්ඩුවේ ආයතනයක පුද්ගලික ආයතනයක ඔෆිස් එකක අපි කියන්නේ කාර්යාලයක දැන් අද තියෙන විදිහටම මේ වායු සමීකරණ යට අපි ජීවත් වෙනවා අපිට ධාරිය දාන්නේ නෑ නේද? වැඩිය මහන්සිකුත් නෑ නේද? අපි උපයන ධනය ධාර්මික නැද්ද? නෑ. ඒ තියෙන පහසුකම් පද්ධතිය තුල ඒ අයත් මහන්සියෙන් නම් උපයන්නේ. අයථා ක්‍රමවලින් වංචනික උපයන් නැත්නම් Taman මේ වැය කරන ශ්‍රමයට, බුද්ධියට ඒ වගේම කාලයට සරිලන විදියට නම් වැටුප ලබන්නේ ඒක ධර්මිකයි. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් වෙන්නේ සමහර අය මේ වැඩ කරන ගමන් අයථා විදියට උපයන්න උත්සාහ කරනවා. හුරු බිල් දාලා ගන්නවා. එන අයගෙන් සමහර විට වැඩේ කරලා දෙන්න අත යට ගනුදෙනු ගන්නවා. අන්න ඒව අධාර්මික ධනිය වැටුප ලබනකොට හෝ ඒන් පරිබාහිරව ඒකේ තියෙනවා නම් මට මේ ලැබුණු ක්‍රමේ මෙන්න මෙතන අයථා ගනුදෙනුවක් නැත්තම් අයථා මුදලක් තියෙනවා කියලා එයාට ඉගෙන පසුත වෙන්න වෙනවා.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 ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැමතත් තෙරුවන් සරණයි